අරුණ මනතුංග මහත්මයා තිරුවන් සරණයි ස්වාමින් වහන්ස ස්වාමින් වහන්සේගේ අද දේශනාවෙන් අපිට මේ කවදාවත් නැති විදිහට අම්බලත්තික රාහ්තවාද සූත්‍රය ගැන බොහොම පැහැදිලි ගැටීමක් ඇති කරගන්නට පුළුවන් වුණා. ස්වාමීන් වහන්සේ අහන්න යන ප්‍රශ්නේ තමයි ඒක අහගෙන ඉන්නකොට මට හිතුණා ඔය කියන ආකාරයට ඒ වගේම ස්වාමීන් වහන්සේ අවසානයේ පැහැදිලි කරා වගේම මුළු සංසාරයේම පුහුණු කළ හැකි ඒ වගේම පුහුණු කළ යුතු පුහුණුවක් තමයි එතන කියලා තියෙන්නේ. ඒ පුහුණුව හොඳටම දියුණු කරන්න පුළුවන් වෙන්නේ සම්මා සම්බුදුවරයෙක්ට නේද ස්වාමීන් වහන්සේ කියන්නේ. දැන් සමාජයේ වෙන වෙනස්කම් කොච්චර වුණත් අපිට හරියටම කියන්න බෑ තමන් කරන කාර්යයක දෙක එක පැත්තක් අනිත් එක තමයි දැන් රහතන් වහන්සේලාට පවා මේ ස්වාමීන් වහන්සේම අපිට දේශනා කරලා තියෙනවා වාසනා ගුණය තියෙනවා කියලා. එතකොට ඒ පුරුදු අනුව කරන දේවලුත් තියෙනවා. ඉතින් ওই විදිහට මේ ඊ타ත්ම වටිනා ක්‍රමවේදයක්. නමුත් සර්ව සම්පූර්ණයෙන් කරන්න පුළුවන් වෙන්නේ සම්මා සම්බුදුවරයෙකුට පමණක් නොවේද ස්වාමීන් වහන්සේ. ඔව් ඒක හරි. ඒ කියන්නේ Tamanගේ සිත පිළිබඳව හැම මොහොතකම සති සම්පජාඤ්ඤේ පවත්වන්නට හැකි එකම කෙනා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ නිසා තමයි උන්වහන්සේට වාසනා ගුණ කිසිවකුත් නැහැ කියලා කියන්නේ වාසනා ගුණ කියන්නේ සාංශාරික හුරු පුරුදු හොඳ හෝ නරක. ඉතින් නරක පුරුදු කොහොමත් සම්බුදුවරුන්ට හෝ රහතන් වහන්සේලාට ඇත්තේ නැහැ. අර ලෝකයේ සම්මත වශයෙන් ඊතරම් පිළිගන්නේ නැති අරුබුදයට පාත්‍ර වෙන යම් යම් ක්‍රියාකලාපයන් රහතන් වහන්සේලා අතින් වෙන්න පුළුවන් අකුසල් සිතින් නොවේ නමුත් බුදුරජාණන් වහන්සේ අතින් කොහොමවත් ඒ අයහපත් දෙ නෙමෙයි යහපත් පුරුද්දක්වත් බුදු කෙනෙක් තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් කොහොමද බුදුවරු කටයුතු කරන්න කියලා බුදුවරු කටයුතු කරන හැම විටම ඒ මොහොතේ ගොඩනැගෙන හේතුඵල ක්‍රියාවලියට උචිත විදියට එතකොට තමන්ගේ පංචස්කන්ධය පිළිබඳවත් අන් අයගේ පංචස්කන්ධයන් පිළිබඳවත් සමස්ත ලෝකය පිළිබඳවත් උන්වහන්සේ කටයුතු කරන්නේ ඒ අවස්ථාවේ හේතුඵල සැකසෙන ආකාරය මත වඩාම උචිත විදියට. ඉතින් එහෙම කටයුතු කරන්න උන්වහන්සේට පුළුවන් වෙන්නේ හැම විටම තමන් පිළිබඳව සති සම්පජඤ්ඤයෙන් යුක්තයි ඒ වගේම බාහිර ලෝකය පිළිබඳව සති සම්පජඤ්ඤයෙන් යුක්තයි. ඉතින් ඒ මට්ටමට සති සම්පජඤ්ඤය පවත්වා ගන්නට පුළුවන් එකම කෙනා ලෝකේ සම්මා සම්බුදුරු පමණයි. අනිත් අයගේ සති සම්පජඤ්ඤේ පැවැත්වීමේ ක්‍රියාවලිය තීරණය වෙන්නේ තම තමන් සාංශාරික වශයෙන් පුරුදු පුහුණු කරපු ප්‍රමාණයත් එක්ක. දැන් ඒ අතර සාරිපුත්ත මහරහතන් වහන්සේ සුවිශේෂ කෙනෙක්. උන්වහන්සේ කායගත සතිය පිළිබඳ බොහොම විශාරද භාවයක් ප්‍රගුණ කරගත්තු කෙනෙක්. ඒ නිසා තමයි උන්වහන්සේ අර සිංහනාද කරන්නේ එක් අවස්ථාවක අර භික්ෂුන් වහන්සේනම තමන්ගේ කය හැප්පිලා ගියාය මේ සමාව ගත්තේ නැත්ය සරියුත් හාමුදුරුවෝ කියලා චෝදනා කරනවා. ඉතින් එතනදී බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවෝ කැඳවලා ඉගෙන ඇහුවට පස්සේ සරියුත් හාමුදුරුවෝ සිහිපත් කරන්නේ ස්වාමීනි කායගත සතියෙන් තොරව වාසය කරන භික්ෂුවක් අතින් ඔය අතපසු වීම සිද්ධ වුණා කියලා කිව්වොත් ඒක පිළිගත හැකියි. නමුත් ස්වාමීනි මම මෙන්න මේ විදිහටයි කායගත සතියෙන් යුක්තව අනතිමානීව මම කටයුතු කරන්න කියලා උන්වහන්සේ තමන්ගේ චර්යාව පිළිබඳව මහා සිංහනාදයක් එතනදි කරනවා. ඉතින් එහෙම කරන්න පුළුවන් වෙන්නේ උන්වහන්සේට තමන්ගේ ඇවතුම් පැවතුම් තමන්ගේ කය හැසිරීම පිළිබඳ 100ට 100ක්ම උන්වහන්සේට පැහැදිලි මොකද හැම ඉරියව්වක්ම උන්වහන්සේ සිහි කල්පනාවෙන් පවත්වන නිසා. නමුත් එහෙම පවත්වන සරියුත් හාමුදුරුවන්ටත් අර කවුද ස්වර්ණකාර භික්ෂුව තරුණ හාමුදුරුවෝ උන්වහන්සේට කමටහන් දෙද්දී උන්වහන්සේගේ මානසික తত্ত্বය හරියට තේරුම් ගන්නට පහසුුනේ නැහැ. ඒ මොකද ශ්‍රාවකේකට ਸਰව සම්පූර්ණයෙන් ගෝචර වෙන්නේ නැහැ. අන් අයගේ ඉන්ද්‍රිය පරෝපරියත්තතාවය කියන්නේ අන් අයගේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රියන් වැඩිලා තියෙන හැටි ආසයානුසය එතකොට ඒවා ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය ආසයානුසය ඥානය මේවා අසාධාරණ ඥානය කියන්නේ ශ්‍රාවකීන්ට සාධාරණ නොවන තථාගතයන් වහන්සේට පමණක් ආවේනික ඥාන. එතකොට ඒකෙන් අදහස් කරන්නේ ඒවා පිළිබඳ ලේෂ මාත්‍රයක්වත් ශ්‍රාවකයෙකුට නැහැ කියන එක නෙමෙයි. ශ්‍රාවකයා ඒවා ප්‍රගුණ කරන්න ඕන තම තමන්ගේ ශක්ති ප්‍රමාණය. එතකොට ඒවැ සුවිශේෂ අවස්ථාව සම්මා සම්බුදු කෙනෙකුට තමයි හරියටම ඒක නිර්ණය කරලා ප්‍රඥාවෙන් දකින්න පුළුවන්. ශ්‍රාවකයෙකුට කරන්න පුළුවන් වෙන්නේ එතනදී අනුමාන වශයෙන්. එතකොට ශ්‍රාවකයාට Tamanගේ මනස පිළිබඳව ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති කරගන්න පුළුවන්. අනුන්ගේ මනස පිළිබඳව පරචිත්ත විඥානය තියෙනවා නම් ඒ ඒ පරචිත්ත විඥානයත් ප්‍රගුණ කරලා තියෙන ප්‍රමාණයට තමයි උන්වහන්සේට දකින්නට පුළුවන්. ඒතර ශ්‍රාවකයෙකුගේ පරචිත්ත විඥාන ඥානය අර චිත්තානුපස්සනාවේ කියන කාරණා 16ට සීමා වෙනවා. ඒ කියන්නේ සරාගසිත, වීතරාගසිත, සදෝසසිත, වීතදෝසසිත කියලා සතිපට්ඨාන සූත්‍රයේ චිත්තානුපස්සනාවේ දක්වනෝනේ 16 ක්‍රමයක්. ඒ 16 ක්‍රමයට පමණක් සීමා වෙනවා ශ්‍රාවකයෙකුගේ පරචිත්ත විඥානඥානෙ. අනුන්ගේ සිත් දන්න අනුවන. හැබැයි තථාගතයන් වහන්සේගේ පරචිත්ත විඥානඥානෙ ඒ ක්‍රම කරුණු 16ට සීමා වෙන්නේ නැහැ. ඉන් ගැඹුරට ගිහිල්ලා ආසයානුසය කවර ආසයක්ද? ඒ කියන්නේ මොන විදිහේ අදහස් පාදක කොටගෙනද ඒ අය ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට මොන ප්‍රමාණයෙන්ද එයාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන්නේ. නීවරණ ධර්ම මොන ප්‍රමාණයෙන්ද තියෙන්නේ. ඒ මට්ටමට විනිවිද දැකීමේ හැකියාව තියෙන්නේ සම්මා සම්බුදුරණ. ඉතින් ඒ නිසා මේ ආත්මාර්ථ පරාර්ථ කියන උභයාර්ථ එහෙම නැත්නම් තමන්ගේත් අනුන්ගේත් යහපත පිළිබඳව ਸਰව සම්පූර්ණයෙන්ම විශ්ලේෂණය කරලා විමර්ශනය කරලා ක්‍රියාත්මක වීමේ පූර්ණ හැකියාව සම්මා සම්බුදුරුන්ටයි තියෙන්නේ ශ්‍රාවකයාගේ ඒ හැකියාව තීරණය වෙන්නේ තම තමන් සංසාරිකව පුරුදු පුහුණු කරන ප්‍රමාණයත් එක්ක. ඉතින් ඒ පුහුණු කරන ප්‍රමාණයත් එක්ක තමයි ඒ ශ්‍රාවකයාට පුළුවන් වෙන්නේ අනුන්ට පිහිට වෙන්න. ඒ කියන්නේ දැන් සමාජය ගැන ලොකු වැටහීමක් නැති කෙනෙකුට දැන් පසේ බුදුරෙක් ගත්තන් පස්සේ ඒ පසේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ මනස පුහුණු කිරීම පිළිබඳව උනන්දු වෙනවා. හැබැයි උන්වහන්සේ සාංශාරිකව තුරු කරන්නේ නැහැ. මේ අනිත් අයට මඟ පෙන්වලා අනිත් අය හසුරුවලා ඒ අය මෙහෙවන ක්‍රියාවලියක් උන්වහන්සේගේ සසර ගමනේම එහෙම පුහුණුවක් හැටියට අරන් එන්නේ නැහැ. එහෙම නැතුව පසේ බුදුහාමුදුරෝ කියන්නේ මේ අවබෝධ කරගත්තු දේ කියාගන්න බැරි විදිහේ චරිතයක් නෙමෙයි උන්වහන්සේ අවබෝධ කරගත්තු දේ උන්වහන්සේට පැහැදිලි කරන්න පුළුවන්. නමුත් ඒ පැහැදිලි කළාට දැන් ධර්මය දන්නා හැම කෙනෙකුටම දහම් දෙසන්නට බෑනේ. දහම් දෙසන හැම කෙනෙකුගේම ධර්ම දේශනාව අනිත් අයට පැහැදිලිව වැටහෙන්නේ නෑනේ. ඉතින් ඒවා විශේෂ කෞශල්‍යයන්. ඒවා සාංශාරික වශයෙන් නැවත නැවත ප්‍රගුණ කරනවා. ඉතින් පසේ බුදුරෙක් එහෙම ප්‍රගුණ කිරීමක් කරන්නේ ඉතින් ශ්‍රාවකයන් සම්බන්ධව ගත්තහම ඒ ශ්‍රාවකයන් සාංශාරික වශයෙන් මේ කෞශල්‍යයන් ප්‍රගුණ කරන ප්‍රගුණ කරන ප්‍රමාණයත් එක්කලා තමයි ඒ අයට අරහත්ත්වයටපත් වෙච්ච අවසාන ආත්ම භාවය තුල කොච්චර සාසනික මෙහෙවරක් කරන්න පුළුවන්ද කොතෙක් පිරිසට පිහිට වෙන්න පුළුවන්ද උන්වහන්සේගේ චරිතය පිළිබඳව සමාජය තුල කොයි විදිහේ ප්‍රතිරූපයක් ගොඩනගෙනවද උන්වහන්සේගේ චරිතයේ තියෙන අවුරුෂය දක්ෂතාවය සියල්ල තීරණය වෙන්නේ මේ උන්වහන්සේලා සාංශාරික වශයෙන් ඒවා ප්‍රගුණ කරන ප්‍රමාණයත් එක්ක. එතකොට ඔබතුමා කිව්ව කාරණේ නිවැරදි. එහි පරිසමාප්තියට යා හැක්කේ සම්මා සම්බුදු කෙනෙකුටයි. නමුත් අපේ ශ්‍රාවකෙක් හැටියට අපේ ශක්ති ප්‍රමාණයෙන් හැම විටම පුහුණු කළ යුතුයි. අපි බුදුහාමුදුරුවෝ ඉලක්ක කරලා එහෙම හිතන්න ගියොත් සමහරට පොඩි පසුබෑමක් ඇති වෙන්නත් බැරි කමක් නැහැ. බුදුවරයෙකුට තමයි ඉතින් එහෙම කරන්න පුළුවන්. අපි කොහොමද එහෙම කරන්නේ කියන මට්ටමින් හිතුවොත් අපි ඍණාත්මක තැනකට වැටෙනවා. එහෙම නෙමෙයි. බුදු කෙනෙකුට තමයි එහි පරතරට යා හැක්කේ. හැබැයි ශ්‍රාවකෙක් පුරුදු කරන කරන ප්‍රමාණයත් එක්කලා ශ්‍රාවක ඥානය තුල පරිණත වෙන්නට පුළුවන්. එහෙමයි ස්වාමින්වහන්සේ ඊටාත්ම පැහැදිලි ස්වාමින්වහන්සේට බොහෝම පිං සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි.